තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිරිස සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ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 ලෝක සත්වයා සුවපත් කිරීම උදෙසා දේශනා කොට වදාළ මේ නෛර්යානික වූ ධර්ම රත්නයෙන් අබමල් රේණුවක තරම් ප්‍රමාණයක් නමුත් ලෝක සත්වයා වෙනුවෙන් යම් කෙනෙක් දේශනා කරවන්නේ නම් ඒ කාරණාව හඳුන්වන්නේ සද්ධර්ම දානමය පින්කම කියලා. මේ ලෝක ධාතුවේ ඇති හැම දානයකට වඩා ආනිසංස සහිත වූ එකම දානය ධර්ම දානීය බව අපේ බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් වරක් පැහැදිලි කොට වදාලා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කිරීමත් මේ සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට අත්‍යවශ්‍යම කාරණාවක් බව ත්‍රිපිටකාගත නොඑක් සූත්‍රවල තොරතුරු වලින් අපිට පැහැදිලි වෙනවා. එනම් ධර්ම දානයත් ධර්ම ශ්‍රවණයත් කියන මේ මහා පිංකම් දෙකම මේ අවස්ථාවේ මේ පිරිස මුදුන්පත් කරගන්න සූදානම් වෙන අතර ධර්මයට කැමති ලංකා වාසී ලෝක වාසී විශාල පිරිසකට සද්ධර්මය දානය කරවමින් අපමණ කුසලයක් දත්පත් කරගන්නවා. එයින් ලැබෙන මහානුභාව සම්පන්න කුසල ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ සංයුක්ත නිකායේ සඳහන් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රය හඳුන්වන්නේ චප්පානක සූත්‍රය කියලා. සංයුක්ත නිකායේ තියෙන්නේ ටිකක් ගැඹුරු සූත්‍ර. එhmenan මේ සූත්‍ර දේශනාවත් මේ භාවනාවකට හොඳ කමටහනක්. භාවනා කරන භික්ෂුන් වහන්සේලා අරමුණු කරගත් අපූර්ව කමටහනක් තමයි මේ දේශනාව තුළ අන්තර්ගත වෙන්නේ. සත්තු 6 දෙනෙකුගේ උපමාවක් අරගෙනයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව පැහැදිලි කරලා තියෙන්නේ. එනිසා මේ ගැඹුරු සූත්‍ර දේශනාව බොහොම කෙටියෙන් අපි ටිකක් සරලව සාකච්ඡා කරන්න උත්සාහ කරමු. මේ වෙන් වෙලා තියෙන කාලයට ප්‍රමාණවත් වෙන තරමක්. මේ චප්පානක සූත්‍රය මම මුලින් සඳහන් කළා භාවනාව දියුණු කරන අයට උතුම් වූ කර්මස්ථානයක් කියලා. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ ආරම්භ කරන්නේ බුදුරජාණන් වහන්සේගේම උදාහරණයකින්. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි යම්සේ මේ මුළු ඇඟ පුරාම තුවාල වෙච්ච පුද්ගලයෙක්. මුළු ඇඟම තුවාල වෙලා සරව ගලනවා මේ පුද්ගලයාගේ ශරීරයෙන්. ආන් එහෙම මුළු ඇඟම තුවාල වෙච්ච පුද්ගලයෙක් වනයේකට ඇතුල් වෙනවා. ඒ වනාන්තරයේ තියෙන හැම ගහකම බොහොම කටු පිරීලා. දැන් මේ පුද්ගලයා මේ කැලෑවට ඇතුල් වුණාම අර කටු මෙයාගේ ඇඟේ ඇයෙනවා. තුවාලවල ඇයෙනවා. දැඩිසේ මේ පුජ්‍යලයා පහසුතාවයටපත් වෙනවා. පුදුමාකාර වේදනාවකින් පෙළෙනවා. ආන් මේ වේදනාවෙන් පෙළෙමින් පෙළෙමින් ඉන්න පුජ්‍යලයා මේ වේදනාවෙන් ගැලවෙන්න කියලා හිතලා යම් හේතුවකින් ඔහු මේ ගමකට හෝ නගරයකට ගියොත් අර කැලෑවෙන් මිදිලා ගමකට හෝ නගරයකට ඇතුළු වුණොත් ඒ ප්‍රදේශයේ ඉන්න නුවණ තියෙන අනිත් පුරුෂයෙක් සඳහන් කරනවා මෙන්න මේ පුද්ගලයා මේ ගමට ඇවිල්ලා. බොහෝම දුර්ගන්ධයි මොහු ගාව. ඒ වගේම සඳහන් කරනවා මේ ගමත් විනාශ කරන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඊටාම දුර්ගන්ධ තියෙන පුද්ගලයෙක් මේ ගමත් විනාශ කරන්නයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ කවුරු ගැනද මේ සඳහන් කරන්නේ? සඳහන් කරනවා මේ පුද්ගලයාගේ වැරදි තමයි අර නුවණැති පුද්ගලයා කියන්නේ මේ ගම විනාශ කරන්න ඇවිල්ලා තියෙන්නේ මොහු ගාව බොහොම දුර්ගන්ධයි. මේ පුද්ගලයාගේ සංවරය සහ අසංවරය ගැනයි මේ කතා කරන්න හදන්නේ. ඒ නිසා සඳහන් කළා කවුරු ගැනද මේ කියන්නේ මේ ලෞකික වූ පුතග්ජන පුජ්‍යලෙක් ආර්ය ධර්මයේ හික්මිච්ච නැති පුජ්‍යලෙක් ගැන කියන්න තමයි මේ උදාහරණය ගෙනල්ලා තියෙන්නේ. ලෞකික වූ පුතග්ජන පුජ්‍යලෙක්. එතකොට අපි සඳහන් කළා ආර්ය ධර්මයේ හික්මිලා නැති පුජ්‍යලෙක් ගැනයි මේ කියන්න හදන්නේ. එතකොට මේ පුජ්‍යලයාගේ ශරීරයේ පුරාම තුවාල හැදිලා කියලා කිව්වා. ඒ වගේම හැම වෙලාවෙම සරව ගලනවා කියලා සඳහන් කළා. දැන් හැබෑවටම මේ සඳහන් කරන්නේ ඇඟ කුණු වෙලා තුවාල වෙච්ච කෙනෙක් පිළිබඳවද? මේ කියන්නේ එහෙම කෙනෙක් ගැන නෙමෙයි. ඒකයි කියේ ලෞකික වූ පුතජන පුද්ගලයෙක් පිළිබඳව කියලා. ඔහුගේ කිසිම සංවරයක් නැහැ. ඇහි සංවරයකුත් නැහැ, කනේ සංවරයකුත් නැහැ, කටේ සංවරයකුත් නැහැ, නාසයේ සංවරයකුත් නැහැ, කයේ සංවරයකුත් නැහැ, මනසේ සංවරයකුත් නැහැ. ඊටාම අසංවරයි. එතකොට මේ සලායතනයන් හැම වෙලාවෙම අසංවරයි කියලා කියන්නේ මේ පුජ්‍යලයා හැම වෙලාවෙම රැස් කරන්නේ අකුසල්මයි රැස් කරගන්නේ. එතකොට මේ අකුසලයේ දුර්ගන්ධයෙන් ඔහු හැම වෙලාවෙම පිරීලා ඉන්නේ. අකුසලයේ මේ කෙලෙස් හැම වෙලාවෙම ගලනවා. ඒකයි ශරීරයේ කුණු වෙලා හැම වෙලාවෙම සැරව ගලනවා කියලා සඳහන් කරන් තියෙන්නේ. යම් දවසක වනාන්තරයකට ඇතුල් වෙච්චහම ඒ වනාන්තරයේ තියෙන කටු ඇනිලා මේ තුවාලත් එක්ක ශරීරයේ දැඩිසේ වේදනාවටපත් වෙනවා කියලා සඳහන් කළා. මොහුට යම් දවසක තේරෙනවා මම මේ කරපු දේවල් බොහොම වැරදි පාපකාරී දේවල් මම කළේ. ඒවට මේ මේ විදිහේ විපාක විඳින්න මට සිද්ධ වෙනවා. ආන්ගේ කරුණ වැටහෙනකොට ඔහු දැඩිසේ අපහසුතාවයටපත් වෙනවා. මහත් වූ බීතියකටපත් වෙනවා. ඒක විඳ දරාගන්න බැරුව යනවා තමන් කරපු දේවල් කර්ම විපාකය මේ විදිහයි කියලා ඇහෙනකොට දැනෙනකොට. ඒ කාරණාවයි භාග්‍යතුන් වහන්සේගේ මේ උදාහරණයෙන් සඳහන් කරන්න යෙදුනේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මේ මුළු ඇඟම වන වෙලා තුවාල වෙලා සැරව ගලන මෙවැනි පුජ්‍යලයන් මේ මිනිස් සමාජය ඕන තරම් ඕන තරම් ඉන්නවා. ඕන තරම් ජීවිතයේ අකුසලයෙන් පිරිච්ච අය අපි අතර ඇති තරම් ඉන්නවා. එතකොට මේ පුජ්‍යලයෝ යම් දවසක මේන් ගැලවෙන්න තීරණය කරා නම් මේ අකුසල් වලින් මිදෙන්න හිතුවා නම් තුවාල ටික සනീപ කරගන්න කල්පනා කළා නම් ආන් මේ පුජ්‍යලයා ඒ සඳහා ගිහිල්ලා මහාන වෙනවා කියලා සඳහන් කළා. මේ තුවාල ටික සනීප කරගන්න ගිහිල්ලා මහාන වෙනවා. ඊළඟට පැහැදිලි කරනවා මහාන වුණා කියලා තුවාල සනීප වෙන්නේ තුවාල සනීප වෙන්නේ නැහැ. එහෙනම් ඒ තුවාල වලට හොඳට බෙහෙත් කරන්න පුළුවන් සත්පුරුෂ වූ, කල්යාණ මිත්‍ර වූ ආචාර්යවරු හම්බ වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි එයාගේ තුවාල ටිකට හොඳට බෙහෙත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. අඩුපාඩුව දැක දැක අඩුපාඩුව පෙන්න පෙන්න ඒ අඩුපාඩුවෙන් ඔහු මගහරව මගහරව අඩුපාඩු නැති පුද්ගලයෙක් බවට ක්‍රමානුකූලව ඔහු පත් කරන්න ඕනේ. හැබැයි ඒකට හොඳ කල්යාණ මිත්‍රයෝ අවශ්‍යයි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා. ඒකට පින්නතනේ අපි මුලින් සඳහන් කරපු හැටියට මේ සලායතනයන්ගේ අසංවරය, ඇහි අසංවර භාවය. අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඇහැ පාලනය කරගන්න කියලා. කන පාලනය කරගන්න. දිව පාලනය කරගන්න. නාසය, කය මේ ඉන්ද්‍රියන් පාලනය කරන්න තමයි බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අනුශාසනා කරන්නට යෙදුනේ. අපිට මේ ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ. වෙනතර මේ ඉන්ද්‍රියන් හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ. හොඳ පැත්තට යෙදුවොත් හොඳටම හොඳයි. නරක පැත්තට යෙදුවොත් අන්තිම නරකයි. මේ ඉන්ද්‍රියන් උපයෝගී කරගෙන මේ සංසාරේ ගොඩට ගෙනියන්නත් පුළුවන්. තවත් අවුරුදු කල්ප කෝටි ගණන් බුද්ධාන්තර ගණන් මේ සංසාරේ ඇවිද්දවන්නත් ඇවිද්දවන්නත් මේ ඉන්ද්‍රියන්ට පුළුවන්. හැබැයි මේ ලබාගත් මනුස්ස ජීවිතය මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම ජීවිත අතර එකක් මනුස්ස ජීවිතය. මනුස්ස ජීවිතයක් ලබන්න බොහෝ පින් කරන්න ඕනේ. ඒ පින් කළ යුතු ප්‍රමාණය කොච්චරද කියන කාරණාවවත් විස්තර කරලා මෙච්චරක් කියලා නිමා කරලා ඉවර කරන්න බැරි තරම් කුසල් තියෙන්න ඕනේ මනුස්ස ජීවිතයක් ලැබෙන්න. ඒ කාරණාව ධර්මයෙන් පැහැදිලි කරනකොට තේරෙනවා මේ මනුස්ස ජීවිතේ ලබන්න එහෙමනම් සංසාරේ මම කොයිතරම් පින් කරන්න ඇද්ද කියන කාරණාව එදාට ඒ පුද්ගලයාට හිතෙනවා. ඒ තරම් මහත්ඵල මහානිසංසදායක කුසල් වල එකතු වීමක් ප්‍රතිඵලයක් තමයි මනුස්ස ජීවිතයක් කියලා කිව්වේ. තාම දුර්ලභ වූ ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ නම් මේකට බොහෝ උදාහරණ ගෙනහැර දක්වලා පෙන්වුවා. ඉතින් මේ වෙලාවේ මේ කාරණාව පැහැදිලි කරගන්න මේ ගැඹුරු සූත්‍රය සාකච්ඡා කරන වෙලාවේ ඒකට එක උදාහරණයක් ගෙනහැර දැක්වුවොත් මේ උදාහරණය මේ අය නිතර නිතර අහලා තියෙන උදාහරණයක්. හැබැයි ඇහුවට අපි කොච්චර දුරට ඒක ගැන හිතුවද දන්නේ නැහැ. මේ උදාහරණය සඳහන් වෙන්නේ මේ බාල පඬිත සූත්‍රයේ. මනුස්ස ජීවිතයක් කොච්චර දුර්ලභද? ආන් එතන පැහැදිලි කළා මේ මහා සාගරයේ අවුරුදු ගණනාවක් නැත්තම් අවුරුදු 100කට සැරයක් සාගරයේ පතුලේ ඉඳලා කැස්බෑවෙක් උඩට එනවා. එයා අවුරුදු 100කට එකපාරයි එන්නේ. එක ඇහක් කන වෙච්ච කෙනෙක්. එතකොට මේ සාගරය කියන උපමාව විතරක් අපි කල්පනා කරන්නකෝ පිළිතුරේ සාගරය කොච්චර ලොකුද? අපිට කවදාවත් මුළු සාගරයම දැක ගන්න ලැබෙන්නෙම ලැබෙන්නෙම නැහැ. අපි සාගරය ළඟට ගිහිල්ලා බැලුවත් අපිට පෙවුනේ ඇස් දෙකට පේන තරම් බොහොම පුංචි ප්‍රමාණයක් විතරයි. හැබැයි අපිට පෙනුනට වඩා ලක්ෂ ගණනකින් සාගරය ඊටාම විශාලයි. එතකොට මේ දැවැන්ත සාගරයෙන් මේ සත්වයා කොහෙන් මතුවේද කියලාවත් අපිට හිතාගන්න හිතාගන්න බෑ. එතකොට මෙයා උඩට එන්නේ අවුරුදු 100කට එකපාරයි. ඊළඟට සඳහන් කරනවා මේ සාගරයේ තියෙනවා වැටිලා වියගහක්. ඒ වියගහේ තියෙන එක සිදුරයි. මේ වියගහත් සිව් දිශාවෙන් හමන හුළඟින් සිව් පැත්තටම පාවෙවි පාවෙවි තියෙනවා. අපිට හිතන්න පුළුවන්ද අවුරුදු 100කට වතාවක් උඩට එන අර කැස්බෑවට මේ වියගහ හම්බ වෙයි කියලා. එයා කොහෙන් එයිද? වියගහ කොහි තියෙයිද කියලා හිතාගන්න බෑ කවදාවත්. මෙයාට වියගහ හම්බ වෙනවා කියන කාරණාව නෙමෙයි එතන තියෙන්නේ. මෙයාට හම්බ වෙන්න ඕනේ වියගහේ අර තනි සිදුර. ආන් සිදුරෙන් මෙයාගේ හිස ඉහළට පවන්න ඕනේ. මේ කාරණාව සිද්ධ වෙයිද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේ අහුවා. භික්ෂුන් වහන්සේලා සඳහන් කළා ස්වාමීනි, ඊ타මත්ම කලාතුරකින් මේක වෙන්න වෙන්න පුළුවන්. ඒක ඊ타ම අහඹු සිදුවීමක්. බොහෝම කලාතුරකින් වෙන්න පුළුවන් වෙන්නේ නැහැ කියලාම කියන්න බෑනේ. කලාතුරකින් වෙන්න පුළුවන්. අන්න ඒ කලාතුරකින් වෙන්න පුළුවන් කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒක ඊ타ම සුලභව වෙනවා. හැබැයි මේ මනුස්ස ජීවිතයේ යම් දවසක අහිමි වෙලා වෙනත් පහත් ලෝකයක උප්පත්තියක් ලැබුවොත් නැවත මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවා කියන එක ඊට වඩා අතිශයින්ම දුර්ලභ කාරණාවක් කියලා. එහෙමනම් මේ හම්බ වෙලා තියෙන මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම කොයි තරම්ද කියන කාරණාව අපිට හිතා ගන්නවත් බෑ. මේ ලෝකේ අමිල වූ වස්තුවක් මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ. කිසිම තැනක කිසිම කෙනෙකුට කවදාවත්ම මිල කරන්න බැරි වස්තුවක්. හැබැයි ඉතින් අපිට මේ අමිල වූ වස්තුව කාරණාව තේරුම් නොගත්ත නිසා සසර හොඳට අවබෝධ නොවිච්ච නිසා වටිනකමක් නැතුව ගෙවෙනවා වගේ පේනවා. මේ ලෝකෙ මිල කරන්න පුළුවන් රන් රිදී මුතුමැණික් වාගේ දේවල් අපි හොඳට හංගලා පරිස්සම් කරලා ආරක්ෂා කරනවා. කවුරු හරි අරන් යයි කියලා. හැබැයි මේ හැම දෙයකම උපරිම මිලක් තියෙනවා. නමුත් උපරිම මිලක් නැති මනුස්ස ජීවිතේ පරිස්සම් කරගන්න බවක් අපි පේන්නේ පේන්නේ නැහැ. අර රන් රිදී මුතුමැණික් වල දූවිලි වැදෙයි කියලා, කුණු බැඳෙයි කියලා, අවපාට වෙයි කියලා බොහෝම හොඳට ඔතලත් මංජුසාවල් වල දාලා තියලා තියෙන්නේ. නමුත් මේ සලායතනයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූ මනුස්ස ජීවිතය හැම වෙලාවෙම හැම වෙලාවෙම අපිරිසිදු වෙනවා. ඒක පිළිබඳව අපි කල්පනා කරන බවක් පේන්නේ නැහැ. ආන්ගේ අපිරිසිදු වීම නිසා හැම වෙලාවෙම පව් වලින් පිරිච්ච නිසා කෙලස් දුර්ගන්ධයෙන් හැම වෙලාවෙම දුගඳ හමනවා. ඒක අපිට මෙහෙම ඉන්නකොට දැනෙන්නේ නැහැ. හැබැයි අපේ තියෙන මේ කෙලස් දුර්ගන්ධය ආර්යයන් වහන්සේලාට නම් බොහොම බොහොම දැනෙනවා. සියලු කෙලෙස් නැසූ උත්තමයන් වහන්සේලාට අපි හරියට මේ කුණු වෙච්ච මලකුණක් වගේ. තැනක කුණු වෙලා දුගඳ හමන තියෙන මලකුණක් ළඟින් යනකොට අපිට ඒ දුර්ගන්ධය දරා ගන්න බැරුව අපි සමහරලාට නාස්පුඩු අකුල ගන්නවා එහෙම නැත්නම් වහ ගන්නවා. අපේ තියෙන කෙලෙස් දුර්ගන්ධය ගාව ආර්යයන් වහන්සේලාටත් ඒ විදිහටම දැනෙනවා ඇති. එතකොට මේ දුගඳ මේ පව් රැස් කරගත්තේ පව් කරගත්තෙත් මෙන්න මේ ඉන්ද්‍රියන් පාවිච්චි කරලා. හැබැයි මනුෂ්‍ය ජීවිතෙන් වැඩක් නැහැ ඉන්ද්‍රියන් නොතිබ්බනම් ඇස් දෙකෙන් මෙච්චර පව් කරනවද කෙනෙකුට හිතන්න බෑනේ වුණාට එහෙනම් මට ඇස් නැතුව ඉපදුනා නම් කොච්චර හොඳද කියලා. ඇස් නැතුව ඉපදුනා නම් ඇස් වලින් කෙරෙන පව් මට කෙරෙන්නේ කෙරෙන්නේ නැහැ කියලා අපි කවදාවත් සතුටු වෙනවද? ඇස් නැති කෙනෙක් තමයි දන්නේ ඇස් නැති එකේ පාඩුව කොච්චරද කියලා. එතකොට ඇස් අරගෙන කරන්න පුළුවන් පින්කම් කොච්චර තියෙනවද? හිතලා බලුවොත් ඇස් නැති කෙනෙක් Tamante ජීවිතේ දුන්න අම්මා කවදාවත් දකින්නේ නැහැ. මේ ඉන්නේ මගේ තාත්තයි කියලා කවදාවත් රූපෙන් දකින්නේ රූපයෙන් දකින්නේ නැහැ. මේ ලෝකේ ඉරහඳ තාරකා තියෙනවා කියලා මිනිස්සු කියනවා ඇහෙනවා. මේ ලෝකේ ආලෝකයක් පැතිරෙනවා කියලා මිනිස්සු කියනවා ඇහෙනවා. නමුත් ඇස් නැති කෙනාට ඒකක්වත් පේන්නේ පේන්නේ නැහැ. චෛත්‍යයක් දකින්නේ, බෝධියක් දකින්නේ, බුදු පිළිම වහන්සේ නමක් දකින්නේ, දැකලා ශ්‍රද්ධාව උපදවා ගන්නද, ඒ තුලින් සිත පහදවා ගන්නද, එයාට කිසිම භාගයක් හම්බ වෙලා හම්බ වෙලා නැහැ. එහෙනම් ඇස් තියෙන නිසා ඒ භාග්‍ය අපිට ඕන තරම් ලැබිලා තියෙනවා. ආන් ඒකයි මම සඳහන් කළේ මේ ඉන්ද්‍රියන් හරියට දෙපැත්ත කැපෙන ආයුධ වගේ. ආන් මේ හින්දා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඉන්ද්‍රියන් පාලනය කරන්න හැම වෙලාවෙම. අනවශ්‍ය දේවල් බලන්න යන්න එපා. ඇස් වලින් බලන්න දේවල් ඕන තරම් මේ ලෝකේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනවශ්‍ය දේවල් බලන්න යන්න එපා. අනවශ්‍ය දේවල් බලහම හැම වෙලාවෙම කෙලස් තමයි වැඩින්නේ. ඒ හින්දා අවශ්‍ය ප්‍රමාණය බලන්න. අනවශ්‍ය ප්‍රමාණය බලන්නේ යන්න එපා කියන එකයි භාග්‍යතුන් වහන්සේ මේ ඇහැ පාලනය කරන්න කියලා දේශනා කළේ. මේ කාරණාව නිසානේ බුදුරජාණන් වහන්සේට මාගන්දී කියන බමුණා දෝෂාරෝපණය කෙරුවේ. මේ බමුණ කියනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ වෘද්ධිනාශකයෙක් කියලා. ඇයි වෘද්ධිනාශකයා කියලා කියන්නේ? මිනිස්සුන්ගේ දියුණුව නැති කරන කෙනෙක්. මිනිස්සුන්ගේ දියුණුවට අකමැති කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ අහපුවාම ඇයි මට එහෙම කිව්වේ කියලා. මාගන්දී කියනවා මිනිස්සුන්ට ඇස් හම්බ වෙලා තියෙන්නේ රූප බලන්න. රූප රස විඳින්න. රූප හොයන්න ඕනේ. රූප බලන්න ඕනේ. රූප රස විඳින්න ඕනේ. දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ලා බලන්න ඕනේ. ඒ මාගන්දිය කියන හැටි. ශබ්ද අහන්න ඕනේ. ශබ්ද රස විඳින්න ඕනේ. මෙතෙක් අහලා නැති ශබ්ද හොයාගෙන ගිහිල්ලා අහන්න ඕනේ. රස බලන්න ඕනේ. රස හොයන්න ඕනේ. මෙතෙක් කාලා නැති රසවත් දේවල් හොය හොයා ගිහිල්ලා අනුභව කරලා රස හොයන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි මේ ඉන්ද්‍රියන් පිළිබඳව මාගන්ධියල පැහැදිලි කළේ. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ ඇහැ පාලනය කරගන්න. මාගන්ධිය බුදුරජාණන් වහන්සේට චෝදනා කරනකොට භාග්‍යතුන් වහන්සේ මාගන්ධියගෙන් ඇහුවා මාගන්ධිය. රූප හොයලා, රූප බලලා, රූප රස විඳලා, රූප තෘෂ්ණාවෙන් මත් වෙලා ඉඳලා අන්තිමට රූපේ ආදීනව දකින්න අය ගැන ඕගොල්ලන්ගේ සූත්‍රවල මොනවද තියෙන්නේ කියලා මාගන්දී ඒ වෙලාවේ බිම් බලාගත්තා. මාගන්දී කියනවා ඒ ගැන අපේ සූත්‍රවල මොකවත් කියලා කියලා නැහැ. එනම් භාග්‍යතුන් වහන්සේ රූපේ ආදීනව පිළිබඳව මාගන්ධියට පැහැදිලි කරලා දුන්නා. රූපේ ආදීනව අපේ සමාජෙත් අපි දකින්න ඕන තරම්. රූප වලින් සෑහීමකට නැති වෙච්ච අය ඒ ඒ ඒ ඒ රූප පිටිපස්සේ ගිහිල්ලා රූප හොයාගෙන ගිහිල්ලා ජීවිත විනාශ කරගෙන මරණයෙන් කෙරවල කරගෙන හිරේ විලංගුවේ වැටිලා නෑදෑයෝ වහිමි වෙලා ඒ පාලනයක් නැති වෙච්චාම විඳවන තරම මේ සමාජයෙන් අපි නොදකිනවා නෙමෙයි නමුත් කාරණාව ධර්මයත් එක්ක සංසන්දනය කරලා ගලපලා හිතන්නේ නැති නිසා අපිට ඒක ඒ තරම් වැටහුනේ වැටහුනේ නැහැ. එහෙමනම් S දෙකෙන් අපි හරියට පව කරගත්ත අසංවර නිසා කන් දෙකෙනුත් හරියට පව කරගත්ත අසංවර නිසා එහෙනම් මේ අපේ හිත, අපේ දිව, අපේ කය ඒ අසංවරය නිසා අපි මෙව්වගෙන් හැම වෙලාවෙම ගත වෙන මොහොතක් මොහොතක් පාසා රැස් කරන්නේ අකුසල. අපේ හිතට මොනතරම් සිතුවිලි දවසකට ගලාගෙන එනවද? මොහොතක් විවේකීව කල්පනා කරලා බැලුවොත් ඒ ගලාගෙන එන සිතුවිලි අතර රාගික සිතුවිලි කොච්චර තිබුණාද? දේශ සහගත සිතුවිලි කොච්චර තිබුණාද? මෝහයෙන් පිරිච්ච සිතුවිලි කොච්චර තිබුණාද? කාමයෙන් පිරිච්ච සිතුවිලි කොච්චර තිබුණාද? මේ හැම එකක්ම හැම එකක්ම අකුසල්. එහෙනම් ඔය අතර පුණ්‍ය සහගත සිතුවිලි කොච්චරද තිබුණේ? ඊටාම ස්වල්ප ප්‍රමාණය. එහෙනම් වැඩිපුරම රැස් වෙන්නේ අකුසල්. ආන් ඒකයි සඳහන් කළේ ඇඟ පුරාම දුර්ගන්ධයි කියලා. කුණු වෙලා සැරව ගලනවා කියලා. නමුත් මේ වගේ විපාක විඳින්න වෙච්චාම නිරේ ගිහිල්ලා දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ ලෝක වශයෙන් තිරේ විලංගුවේ වැටිලා දුක් විඳිනවා. අනුන්ගෙන් ගුටි කාලා අතපය කෙල්ල දුක් විඳිනවා. නමුත් ඒකේ තවත් ආදීනමක් හැටියට මරණින් පස්සේ සතර පාය වැටිලා දුක් විඳින්න දුක් විඳින්න සිද්ධ වෙනවා. පස්සේ කාලෙක මේ පුලුහං කාලේ හයියහත්තිය තියෙන කාලේ තරුණ කාලේ ඉන්ද්‍රියන් පාලනයක් නැතුව බොහෝ පව් කරගත්ත අය. පස්සේ කාලෙක ඒ අයට මේ තමන් කරගත්ත පාපයන්ගේ ආදීනව අහන්න ලැබෙනවා. විපාකය මේකයි කියලා අහන්න ලැබෙනවා. ඒ වෙලාවට බොහොම කලකිරෙනවා. දුකට වේදනාවටපත් වෙනවා. මේකෙන් බේරෙන්න මහාන වෙන්න හරි හිතෙනවා. ඒකයි සඳහන් කළේ යමෙක් මේ තුවාල හොඳ කරගන්න යම් දවසක කල්පනා කළා නම් එයා පැවිදි වෙනවා කියලා. එහෙම පැවිදි වුණත් හැබැයි සත්පුරුෂෝ ආචාර්යවරු හම්බ වෙන්න ඕනේ. නැත්නම් පැවිදි වුණා කියලා ශූරු පරවගත්ත කියලා කවදාවත් ඒ තුවාල හොඳ වෙන්නේ හොඳ වෙන්නේ නැහැ. මේ කය විතරක් මහාන කළා කියලා කවදාවත් අපිට අකුසලයෙන් බේරෙන්න බේරෙන්න බෑ. පැවිදි කළ යුත්තේ කය නෙමෙයි. පැවිදි කළ යුත්තේ හිත. ආන්ගේ හිත සංවර කරන තැනට යන්න ඕනේ. හැබැයි මුලින්ම පැවිද්දට එළඹිච්ච කෙනා එයාට ආන් එතෙන්ට යන්න උපදෙස් හොඳට හොඳට ලැබෙන්න ඕනේ කල්යාණ මිත්‍ර ආචාර්යවරුන්ගෙන්. මෙන්න මේ ශාසනයේ පැවිද්ද කියන එක හරිම දුර්ලභ වූ දෙයක්. ලෝකේ දුර්ලභම දෙයක් පැවිද්ද. දුර්ලභාපබ්බජ්ජා. හරියටම පැවිද්ද කියන්නේ මොකද්ද කියන කාරණාව හඳුනගන්න ඕනේ. හැබැයි හැබෑ පැවිද්ද හඳුනගත්ත කෙනෙක් මුළු ලෝකයට මේ මිනි පහනක් වාගේ. මොකද ඒ පුද්ගලයා නිසා ඒ සීලවන්තයා ගුණවන්තයා නිසා අන් බොහෝ දිනාට බොහෝ කුසල් රැස්කරන්න අවස්ථාව සැලසෙනවා. පහනක් දැල්වහම සතුරු මිතුරු සියලු දෙනාටම ආලෝකයේ සපයනවා වගේ බොහෝම සිල්වත් ගුණවත් අය මුළු ලෝකෙටම යහපතක් කරන අය. හැබැයි ඒ අය එතෙන්ට ගෙනියන්න හොඳ කල්යාණ මිත්‍රයෝම අවශ්‍යයි. ආන් ඒකයි අපේ බුදුරජාණන් වහන්සේ එක වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කළේ. ආනන්ද ස්වාමීන් වහන්සේ සතහන් කළානේ ස්වාමීනි මේ ශාසනයෙන් හරි අඩ කල්යාණ මිත්‍රයන් මතම පවතිනව නේද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ ආනන්ද අඩක් නෙමෙයි මුළු ශාසනයම පවතින කල්යාණ මිත්‍රයන් ගැතේ කියලා. ඒකට පුංචි උදාහරණයක් මෙහෙම සඳහන් කළොත් බොහෝ දිනකට යහපතක් වෙන්නේ. අපි කියමු ඉස්සරලාම කෙනෙක් අපි ශාසනයට ඇතුල් කරනවා. පැවිදි කරගන්නවා ශාසනය. දරුවෙක් වේවා, වැඩිහිටියෙක් වේවා. ඒ පැවිදි කරනකොට ඒ පැවිදි වෙන කෙනාට හරියටම තිසරණය ලැබෙන්න ඕනේ. ඒ පැවිද්ද සම්පූර්ණ වෙන්න හරියටම හරියටම තිසරණය ලැබෙන්න ඕනේ. ඒ කාරණාව විශේෂයි. ආන් ඒකින්ද තමයි පින්නතුනි පොඩි ස්වාමීන් වහන්සේ නමක් නැත්නම් පුංචි දරුවෙක් පැවිදි කරනකොට මේ තිසරණ සමාදන් කරන්න ගියහම කල්යාණ මිත්‍ර ආචාර්යවරු ආකාර කීපයකින් තිසරණ සමාදන් කරනවා. මොකද මේ ශාසනයේ තිසරණේ ඊටාම වටිනවනේ. එවනට අපි තිසරණේ ගැන එච්චර හිතන්නේ නැහැ. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක ගැන ගොඩක් හිතනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක ගැන අපි හිතන්නේ හිතන්නේ නැහැ. අපිට අමතක වෙලාද කොහෙද? බුද්ධං සරණං ගච්ඡාමි කියලා තුන් පාරක් කිව්වා. ඒ විශේෂින්දනේ. ඒ වුණාට පාණාතිපාතා වේරමණී කියලා කිව්වේ එකපාරයි. ඒක එකපාරක් කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියන එක තුන් පාරක් කිව්වේ මොකද කියලා විශේෂයෙන් විශේෂයෙන් හිතන්න ඕනේ. ආන් ඒ නිසා තමයි අපිටිසරණයට ආවේ ওই කාරණාව හරියටම උච්චාරණය කරලා ප්‍රකාශ කරලා පොරුන්දු වෙච්ච හින්දා. බුද්ධං සරණං ගච්ඡාමි. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ හරියටම උච්චාරණය කරන්න ඕනේ. එතකොට තමයි අපි තිසරණේ පිහිටියා වෙන්නේ. එතකොට ගිහි පින්නතුන් පන්සල් ගන්න ගියාම එකපාරයි තිසරණේ කිව්වේ. එකපාරක් කිව්වා කියලා කිව්වේ තුන් පාර තුන් පාර නම වතාවක් කියලා තියෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා තුන් පාරක් කිව්වා. ධම්මං සරණං ගච්ඡාමි කියලා තුන් පාරක් කිව්වා. සංඝං සරණං ගච්ඡාමි කියලා තුන් පාරක් කිව්වා. ඒ වුණාට දරුවෙක් පැවිදි කරනකොට මේක නකාරාන්ත මකාරාන්ත වශයෙන් දෙපාරක් කියනවා. එතකොට නම වතාව නම වතාව 18 වතාවක් කියවෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා නම වතාවක් කියනවා. අගට මයන්න ශබ්ද කරලා ඊට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා අගට නයන්න ශබ්ද කරලා තව පාරක් කියනවා. එතකොට එකපාර එකපාර තමයි කියලා කියන්නේ බුද්ධං බුද්ධම් සරණං ගච්ඡාමි කියලා එකපාරක් කියනවා. සමාදන් වෙන කෙනෙක් එකපාරක් කියනවා. ඊට පස්සේ ආචාර්යවරයා තව පාරක් කියනවා. සමාදන් වෙන කෙනා තව පාරක් කියනවා. කොහොම අර ආකාර දෙකෙන්ම නකාරාන්ත මකාරාන්ත වශයෙන් කියලා. නැවත පේලියට කියනවා බුද්ධම් සරණං ගච්ඡාමි ධම්මම් සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ගුරුවරයා මේ තුනම එකපාර කියනවා. ඊට පස්සේ නැවත ශිෂ්‍යයත් ඒ විදිහටම කියනවා. ආන් ඒ වාගේ ආකාර කීපයකින් සරණ පිහිටවනවා. හේතුව තමයි මේ ක්‍රම ගණනාවකින් සරණ පිහිටුවාම මොන ක්‍රමයකින් හරි හරියටම මේ වචන අල්ප ප්‍රාණ මහ ප්‍රාණ උච්චාරණය වෙලා සරණ පිහිටියොත් තමයි පැවිද්ද කියන එක පිහිටන්නේ. එහෙම නැත්නම් පිහිටන්නේ පිහිටන්නේ නෑ නිකන් සිවුරු විතරයි පොරවලා තියෙන්නේ. ආන් ඒ නිසා එක අකුරක් වැරදෙන්නේ නැතුව වරදින තැන හොඳට අහගෙන ඉඳලා ආචාර්යවරයා මේ සාමණේරික් බවට පත් කරන පුංචි දරුවට හරියටම සිල් සමාදන් කරවනවා. එතන ඉඳලා හැම වෙලාවෙම විමසිල්ලෙන් ඉන්නවා. අඩුපාඩුවක් වෙනවද? කොතන හරි සිල් කැඩුනද? කොතන හරි බොරුවක් කියවුණාද මේ කාරණාව පිළිබඳව පුදුම පුදුම විමසිලිමත් වෙනවා මොකද ගිහි පින්නතුන්ට නම් එක සිල්පදයක් කැඩුනහම සිල්පද හතරක් තියෙනවා අට සිල් ගත්තාම එකක් කැඩුනහම හතක් තියෙනවා ගෘහස්ත දස සීලයකුත් තියෙනවා. ඒ සීලය සමාදන් වෙලා ඉන්න ඔබ අතින් එක සිල්පදයක් කැඩුනොත් ඔබට නමයක් තියෙනවා. ඒ වුණාට එහෙම නෙමෙයි පොඩි හාමුදුරුවෝ අතින් එකක් කැඩුනොත් 10ම ඉවර වෙනවා. උන්වහන්සේට නමයක් ඉතුරු වෙන්නේ නැහැ උන්වහන්සේ ඔක්කොම ඉවර වෙනවා. ආන් ඒ කාරණා දිහා බලාගෙන පුංචි අය අතින් කැඩෙන්නේ නැද්ද? ඕන තරම් කැඩෙනවා. එහෙනම් මේ කල්යාණ මිත්‍ර ආචාර්යවරු ඒක දැනගෙන නිරන්තරයෙන් සිල් සමාදන් කරනවා. එහෙම නැත්නම් අප්‍රමාණව අප්‍රමාණව අකුසල් රැස් වෙනවා. මොකද පන්සිල් වලින් එකක් කැඩුනොත් සිල්පද 10ම කඩා වැටිච්චාම බිඳිලා යන්නේ තිසරණයත් එක්කමයි. ඔබ අතින් බොරුවක් කියවුනොත් නම් තිසරණ කැරෙන්නේ නැහැ. නමුත් පොඩි හාමුදුරුවන්ට බොරුවක් කියවුනොත් තිසරණයත් එක්කම ඉවර වෙනවා. උන්වහන්සේට ලැබිලා තියෙන චීවර සංඝසතු චීවර නම් ඒ අයිතිවාසිකනුත් අහෝසි වෙනවා. වැඩේ ඉඳ හම්බ වෙලා තියෙන කුටිය සංඝසතු නම් ඒ අයිතිවාසිකම අහෝසි වෙනවා. සංඝයාගේ නමට හම්බ වෙන සිව්පසයත් අහෝසි වෙනවා. එතන ඉඳලා ඉවුවා හොරා කෑමක් බවට පත් වෙනවා. ආන් මේ කාරණාව නොදැන එහෙම්මම හිටියොත් ප්‍රැස්සෙන අකුසල් කන්දේ සීමාවක් නැතුව යනවා අම්මා වඳිනවා තාත්තා වඳිනවා සිල්වතුන් වඳිනවා ගුණවතුන් වඳිනවා ඒ වන්දනාවල් ඉවසන්නේ සීලයක් තියෙන්න ඕනේ ආන් ඒකයි කල්යාණ මිත්‍ර ආචාර්යවරු මුණ ගැහෙන්න ඕනේ එහෙම සංවරයටපත් කරමින් සංවරයටපත් කරමින් අවබෝධය ලබා දෙමින් ලබා දෙමින් ලබා දෙමින් හරියට මේ පැලයක් පෝෂණය කරනවා වගේ මේ ශාසනයේ මේ පුංචි අය සංවර්ධනය කරන්න ඕනේ. එතන පුංචි කියලා කිව්වේ ශාසනයට ඇතුල් වෙච්ච ගමන් හැමෝම ඒ අය සංවර්ධනය කරගෙන සංවර්ධනය කරගෙන උඩට ගෙනල්ලා නිසි වයසක් ආවට පස්සේ තමයි අදිශීල සංඛ්‍යාත උපසම්පදාවට භාජනය කළේ. ඒකයි පොඩි කෙනෙක් වේදිච්චාම අවුරුදු 20ක් යනකම් අද උපසම්පදා කරන්නේ නැත්තේ මොකද ඒ සංවරයේ හික්මීම ඇති කරගන්න පුළුවන් වයසක් යනකම්ම ඒ ආයති සංවරෙහිම පිහිටවනවා. එතකොට කල්යාණ මිත්‍ර ආචාර්යවරු ඕනේ කියලා මෙතන සඳහන් කළේ ඒ නිසා ඒ කාරණාවල් මේ සූත්‍රයේ සාකච්ඡා කරනවා නම් ගැඹුරු සූත්‍රයක් නිසා සාකච්ඡා කරන්න ඕන නිසා කරුණු සිහිපත් කරන්ට යෙදුනේ. එතකොට මේ හරිහමං ආචාර්යවරයෙක් ලැබුණොත් මේ සංසාරය ඈතර කරගන්න ඒ අයට පුළුවන්. එහෙම නැති වුණොත් සසරින් ඈතර යන්න කියලා ඇවිල්ලා බහැලා තියෙන්නේ සත්‍යම තමයි බහැලා තියෙන්නේ. ආන් ඒ හින්දා කල්යාණ මිත්‍රයන්ගේ මුණ ගැහිම ඊටාම වටින බව මෙතන සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ මඟ පෙන්වීම නිසා සසරින් ඈතර යන්න උත්සාහ කරන මේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා සීලයෙන් සමාධියෙන් ගුණයෙන් පෝෂණය වෙන්න පෝෂණය වෙන්න අනිත් දායක කාරකාදී පින්නතුන්ට රැස් වෙන්න පටන් ගන්නෙ මෙච්චරක් කියලා කියලා නිමා කරන්න බැරි තරම් බොහෝ පුණ්‍ය සම්පත්. උන්වහන්සේලා උදෙසා කරන වන්දනාවත් අප්‍රමාණ ආනිසංස සහිතයි. උන්වහන්සේලා උදෙසා පූජා කරන්නා වූ ආහාරද, පානද, වස්ත්‍රද මේ සිව්පසේ කොවදුන්නත් අපිට ලැබෙන ආනිසංසය අසීමාන්තිකයි. ආන් ඒකනේ භාග්‍යතුන් වහන්සේ දක්ෂිනා විභංගයේ පැහැදිලි කොට වදාළේ තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන කෙනෙකුට ආහාර වේලක් ලබලා දුන්නොත් අනාගත ජීවිත අසංකීයකට කෑම හම්බ කෙරුවා වෙනවා කියලා. එතකොට තිසරණ සහිතව දසාංග පොසත සීලේ සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනෙක් උපසම්පදා සීලය ආරක්ෂා කරගන්න කෙනෙක් මේ ලෝකේ තියෙන මහා දැවැන්තම සීලය උපසම්පදා සීලය. එහෙම උත්තමයන් වහන්සේලා උදෙසා පූජාවක් කරගන්න ලැබෙන අපි කොයිතරම් වාග්ය සම්පන්නද එතකොට. එතකොට සත්පුරුෂයන් විසින් ගොඩනගාපු ශාසනයෙන් තව කී දෙනෙකුට මොනතරම් යහපතක් උදා වෙනවද කියන කාරණාව ඒ යටතේ අපිට අවබෝධ කරගන්න තියෙන කරුණු. ඒ නිසා සඳහන් කළා මේ ඵල විපාක මේ මේ අකුසල කර්මයන් නිසායි ලැබුණේ කියලා. Taman විඳින දුක්ඛ දෝමනස්යන්ට හේතුව කියලා. එතකොට දැන් මේ පුජ්‍යලයා බොහොම දුක් විඳපු කෙනෙක්, ශරීරේ පුරාම තුවාල හැදිච්ච කෙනෙක්. ඔහු එයාගේ ආදීනව දකිනවා කියලා සඳහන් කළා. ඒ ආදීනවෙන් විදෙන්නයි පැවිදි වෙන්න යෙදුනේ. මේ කාරණාව මෙහෙම කියනකොට අපේ රටේ එක සිද්ධියක් පින්නතුනේ මතක් වෙනවා මේ මිගලන්තික කියන පුජ්‍යලේ පැවිදි වෙච්ච හැටි. මිගලන්තික කියන්නේ වැද්දෙක්. එයා දවසකට උගුල් 100ක් හදනවා. උගුල් 100ක් හදලා ඒ වගේ බැදෙන සත්තුන්ගේ මස් විකුණලා තමයි මෙයාගේ ජීවන වෘත්තිය පවත්වාගෙන යන්නේ. එක දවසක් මෙයා උගුල් බලන්න යනවා. මෙයාට හිතෙනවා අද නම් සතෙක් අහුවෙලා හිටියොත් එතනම පුච්චලා කනවා කියලා. එයාගේ උගලක සතෙක් හිටියා. එයා මේ සතා අල්ලලා මරාගෙන පුච්චගෙන එතරම් මස් කන්න ලෑස්ති වෙලා මස් කෑල්ලක් කඩාගෙන කටේ තියන්න ලෑස්ති වෙනකොට මෙයාට වතුර දිබහක් ඇති වුණා. මස් කෑල්ලක් හරි කාලා වතුර ටිකක් බොනවා කියලා ඉන්න බැරි වුණා. දිව ගිලෙයි වගේ හිතෙන තරමටම දැඩි පිපාසයක් ඇති වෙන්න ගත්තා. ආන් ඒ වෙලාවේ පුච්චගත්ත මස් ටික එතනම දාලා මෙයා වතුර හොයන්න හැමතැනම ඇවිද්දා. ආන් එහෙම ඇවිදගෙන ඇවිදගෙන ගියපු මේ පුජ්‍යලයා සිතුල් පව් ආරන්නට සේන්දු වුණා. හැම තැනම පැන්කෙන්දි තිබුණා. මෙයා හැම කෙන්ඩියක් ගානෙම ගිහිල්ලා බැලුවා. ඌ එකවත් පැන්නේ නැහැ. ඊට පස්සේ මේ පුද්ගලයා බැන වැදුනා. මෙච්චර හාමුදුරුවෝ ඉන්න තැන වතුර ටිකක් බොන්න එක කෙන්ඩියක වතුර ටිකක් නැහැ කියලා. ඒක ඇහුණ රහතන් වහන්සේ නමක්. උන්වහන්සේ එළියට ඇවිල්ලා ඇහුවා ඇයි කියලා. වතුර ටිකක් දෙන්න කිව්වා. උන්වහන්සේ තිබ්බ කෙන්ඩියකින් වතුර අරගෙන යාට වතුර දෙනවා. ඒ නිසා ඔහුට පැන් ලැබෙන්නේ නැති නිසා දෝත අල්ලන්න කියලා රහතන් වහන්සේ පැන් පැන් එක්කිරුවා. මෙයා වතුර බීවට පස්සේ රහතන් වහන්සේ ඇහුවා කාරණාව. මෙයාගෙන් ඇහුවා මේ දැම්ම කරපු මහා කුසලයක් තියනවද මොකක්වත්? මෙයා කිව්වා තමන් කර කර හිටපු වැඩි. වෙලේ සඳහන් කළා දන්නවද? ඔබ දැනටමත් මිනිස්සු ප්‍රේතෙක් වෙලා ඉන්නේ. මරිච්ච ගමම්ම නිරේට යන්නේ. කාරණාව අහලා බීතියටපත් වෙලා ඇහුවා අනේ ස්වාමීනි මට එකකින් බේරෙන්න ක්‍රමයක් නැද්ද? එකම ක්‍රමයක් තියෙනවා කියලා සඳහන් කළා. මොකද්ද කියලා අහපුවම සඳහන් කළේ පැවිදි වෙන්න කියලා. ස්වාමින් වහන්සේගේ අනුකම්පාවෙන් මිගලන්තික පැවිදි වුණා. හැබැයි පැවිදි වුණාට දවසකට ස්ථාන 3ක වත් කරන්න ඕනේ. ස්ථාන 3ක වත් කරන්න ඕනේ දවසකට. ඉතින් මේ තැන් වල ඇවිද ඇවිද මේ වත් කරනකොට දවස ඉවරයි වෙහෙස, මහන්සිය එක තැනක නෙමෙයි තුන් පොලකට ඇවිදින්න ඕනේ. එහෙම ඇවිද ඇවිද වත් කරලා දැන් මොකට වත් කරන්න වඩා කාලයක් නැහැ. හරී වෙහෙසයි වෙන භාවනාදී කටයුත්තක දෙන්න හැටියක් නැහැ. ඔය අතරේ රාහතන් වහන්සේ නමගෙන් ඇහුවා ස්වාමීනි අපායේ ගින්දර ටිකක් මට පෙන්වන්න බැරිද කියලා. ඒල සඳහන් කළා අපායේ ගින්දර නම් පෙන්වන්න බෑ. අවශ්‍ය නම් අපායෙන් ගෙන ආපු ගිනි පුපුරක් පෙන්වන්නම් කියලා. කැමති වුණා. රාතන් වහන්සේ සඳහන් කළා එහෙමනම් අමු දැව ටිකක් ගොඩ ගහන්න කියලා. විශාල දැව කඳන් ගොඩක් මෙයා ගොඩ ගැහුවා ඔක්කොම අමු කොට. රාතන් වහන්සේ මෙයාට කතා කරලා කිව්වා එහෙනම් බලාගන්නකෝ ගිනි පුපුරේ ස්වභාවය. උන්වහන්සේ නිරයෙන් ගත්ත එක ගිනි පුපුරක්. ගිනි පුපුරු කියහම අපේ අය දන්නවා. අර දර කෑලි දෙකක් ගැටෙනකොට ගිනි පුපුරු නැగిලා යනවා අපි දන්නවා. ආන් ඒ වාගේ ගිනි පුපුරක් අරගෙන අර අමු දැව ගොඩ උඩට දැම්මා. ගිනි පුපුර දැව ගොඩ උඩට වැටෙනවත් අමු කඳන් ගොඩ අළු වෙනවත් දෙකම එකපාර එකපාර සිද්ධ වුණා. මේ පුජ්‍යලෙන් මේ සිද්ධිය දැකලා මොහු තවත් බීතියටපත් වුණා. නිරා ගිනි දැල් මේ තරම්ම සැරයිද කියලා. දැන් රහතන් වහන්සේ කියලා තිබුණනේ ඔබ මැරිච්ච ගමන් නිරේට යන්න ඉන්න කෙනෙක් කියලා. ඒකෙන් බේරෙන්නේ දැන් පැවිදි වුණේ. දැන් කල්පනා කළා එහෙනම් මේ වත් කර කර ඉඳලා හරියන්නේ නැහැ මට. ඊට එක දවසක් පාන්දර නැගිටිනකොට එහා කන්දේ භික්ෂුන් වහන්සේලා පිරිත් කියන ඇහෙනවා. උන්වහන්සේලා සඳහන් කරනවා වුණා මේ ශාසනයේ තියෙන අසිරිය පිළිබඳව, වීරවන්තයන්ගේ ස්වභාවය පිළිබඳව. මිගලන් ටික කල්පනා කළා මං වාගේ වීරවන්තයෝ ගැන මේ කියන්නේ. මම කල්පනා කළා නිදියලා බෑ. කරලා තියෙන පව් වලින් බේරෙන්න. ආන් එහින්ද මෙයා දවල්ට ගිහිල්ලා අර වැඩ අතරේ පිදුරු කට්ට බඳිනවා. පිදුරු කට්ට බඳගෙන ගිහිල්ලා වතුරේ දානවා. සියලුම වැඩ ඉවර වෙලා හැමතැනම ඇවිදලා හරියට වෙහෙසයි නිදිමතයි ආන් ඒ වෙලාවට භාවනා කරන්න හරිම අමාරුයි. මෙයා ඒ වෙලාවට කරන්නේ දවල් 30ෙම වතුරේ පෙඟිච්ච පිදුරු කට්ටයක් අරගෙන ඔළුව උඩින් තියාගන්නවා. ඒක පුරාම වතුර වැක්කිරිදියා භාවනා කරනවා. සමහර දවස්වල කරවටක් වතුර යනකම් ගිහිල්ලා භාවනා කරනවා. තරම් වීරයවන්තයි. එහෙම වීරය කරලා වීරය කරලා සසරින් එතර වෙන්න අවශ්‍ය මඟ හදාගත්තේ අකුසලයේ විපාකයේ දැක්ක හින්දා. විපාකයේ තරම දැනගත්ත නිසා. එහෙනම් ගත වෙන මොහොතක් මොහොතක් පාසා අපේ ජීවිතවලටත් ඒ වගේ අකුසල් ගලගල අකුසල් ගලගල හරියට නිකන් කුණු වෙච්ච තුවාල වෙච්ච පුද්ගලයෝ වගේ අපිත් ඉන්නේ. ආන්ගේ රැස් කරගත් අනන්ත අකුසල් වල විපාක මේ සංසාරේ නැවත වතාවක් විඳින්නද? එහෙම විඳින්න සතර අපායේ තැනක ගිහිල්ලා ආය අතරමං වුණොත් කී කාලයක් නම් දුක් විඳින්න වෙයිද මේ සතර අපාය ඇසුරු කරගෙන? මේ මනුස්ස ජීවිතයේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණකින් හම්බ වෙන්නේ නැති එකක්. දිව්‍ය දිව්‍ය ලෝකෙන් ගිලිහිලා නිරේටමයි යන්නේ. වැඩි ප්‍රමාණයක්. මිනිස්සු මනුස්ස ලෝකෙන් ගිලිහිලා වැඩි ප්‍රමාණයක් නිරේ තමයි යන්නේ. ඒකයි මම සඳහන් කළේ ආය මනුස්ස ජීවිතේ ලැබෙන එක අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණකින් නොලැබෙන එකක්. එහෙම වස්තුවක්, එහෙම සම්පතක් හම්බ වෙලා තියෙන මොහොතක ආන් ඒ වස්තුව හරියටම ආරක්ෂා කරගෙන සුගතිය හොයාගෙන යන්න මග පිළියෙල කරගන්න පාර පිළියෙල කරගන්න සුගතියට ඇවිදගෙන යන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ජීවිතයක් මනුස්ස ජීවිතේ. ආන් ඒ ජීවිතයේ වටිනකම තේරුම් අරගෙන මේ ඉන්ද්‍රියයන්ගෙන් නිරන්තරයෙන් ගලන්නා වූ කුසල් තමන්ගේ ජීවිතේටමයි ගලාගෙන එන්නේ. හැම වෙලාවෙම සලායතනයන්ගෙන් තමන්ගේ ජීවිතේ පුරවන කුසල් ගලාගෙන එන ගංගා ටික නතර කරගන්න පුළුවන්කම තිබුණොත් නතර කරගන්න ප්‍රඥාව පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණොත් අන් ඒ පුජ්‍යලයා හරි ශ්‍රේෂ්ඨයි. අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ජීවිතේට කුසල් ගලන ගංගාවල අටක් පිළිබඳව. පුණ්‍යාභිසන්ද සූත්‍රයේ බුදුන් දහම් සඟුම් සරණ යාම මහා පුණ්‍යවන්ත ගංගාවල් තුනක්. ඉතුරු ගංගාවල් පහ පන්සිල්. මෙහෙමනම් තෙරුවන් සරණ යාමත් හරියටම පන්සිල් ආරක්ෂා කිරීමත් රැඳවල් දෙකම මේ ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරනවා. මෙව පිං ගලන ගංගා 8ක් කියලායි දේශනා කළේ පුණ්‍ය අபிසන්ද කියලා කිව්වේ ඒකයි. එහෙනම් මේ ගංගා වලින් ජීවිතේ පිණින් පුරවනවා. හැබැයි පන්සිල් වලින් යමෙක් වැළකීලා නම් හරියට තෙරුවන් සරණ ගිහිල්ලා නැත්නම් ඔහුගේ ජීවිතේ හැම වෙලාවෙම අකුසල් ගංගාවල් වලින් ගලලා පිරিলা උතුරලා යනවා. ආන් එවන් ජීවිත තියන අය ගැනයි මෙතන සඳහන් කරන්නේ හැම වෙලාවෙම දුර්ගන්ධයෙන් පිරිච්ච ජීවිතවලින් යුක්තයි කියලා. ආන් එවන් ජීවිත අපේ ජීවිතත් එවන් ජීවිත බවට පත් කරගන්න නැතුව කුසලයෙන් පෝෂණය කරගත්ත බොහෝ දිනාට කල්යාණ මිත්‍රයන් වෙන්න පුළුවන් වුණ සත්පුරුෂ ජීවිත බවට පත් කරගෙන Tamanටත් යහපතක් කරගෙන අනුන්ටත් යහපතක් කරලා ජීවත් වෙන්න පුළුවන් නම් හරි වටිනවා. අන් ඒ හින්දා මේ ශාසනයේ ස්වార్థයෙන් පරාර්ථයට පාර හැදිලා තියෙන්නේ. මම මට යහපතක් කරගන්නකොට මගේ රටේ තියෙන බොහෝ දෙනෙකුට යහපතක් වෙනවා. ඒකයි ස්වార్థයෙන් පරාර්ථයට කියලා කිව්වේ. ආන් ඒ කාරණාවෙන් ජීවිත පෝෂණය කරගන්න. ලොකු කුඩා ඔබ සියලුම දෙනාට මෙතෙක් වේලා මේ චප්පානක සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරලා රැස් කරගත් උතුම් කුසල සම්භාර ධර්මයෙන් ධර්මයට කැමති බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්න මේ උතුම් දේශනාව ප්‍රචාරය කරවන්න කටයුතු සංවිධානය කළ රැස් කරගත්තා වූ සද්ධර්ම දානානි සංසේ කුසලයක් ඔබ සියලු දෙනාටම හේතු වේවා මෙලොව සුවපත් වේවා පරලොව සුගතිගාමි වේවා සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් විදුක් බව නිරෝගී බව චිරජීවනයේ හේතු වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ මහඟු කුසලයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු චේ පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ